මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න බිසෝ මේ බිසෝ ආන් බලන්න වඳුරු දෙන්නේ පොර කන හැටි. අර? <laughs> අන්න අන්න එකෙක් පස්සෙන් අනික එළවනවා අර. පොර කාලා පෙරදිච්ච වඳුර පැන්න දිනාපු එකාට තැන දීලා පේනවද? අර? ඇත්ත තමයි. දිනාපු එකා ගහ උඩ ඉඳගෙන පපුවට අත් දෙකෙන් ගහගෙන ජයග්‍රාහිකම පෙන්වන උජාරුව පේනවද අර? <laughs> අර බලන්නකො අර. අන්න එතන හැංගිලා හිටිය වැඳිලි ළඟට පැන්න ඒ දිනාපු එකා. අර බලන්නකො. පංගුවක් අපේ මිනිස්සුත් උමයිනේ. ඔයා හිතන්නේ ඒ වඳුරු දෙන්න පොර කෑවේ ලැඳිරිය අයිති කරගන්නට නැත්තම් මොකද? නෑ නෑ ඒකම නෙවෙයි බිසෝ. එහෙම? ඒ දවස්වල මාත් ඔය වල්ගම්මිරිස් වැල් ඉතිච්ච ඇහැල ගහ යටින් එහා මෙහා ඇවිද්දා. ඉස්කෝලේ ගිය කාලේ. <laughs> ඒ කියන්නේ ඔයාටත් ඒ කාලේ හිටියද මේ මේ <laughs> වැඳිරියක්? <laughs> නෑ නෑ හිටියානම් එක්ක පොර කාලා මං දිනලා. <laughs> අර ගහ උඩ නැගලා ඊට පස්සේ පපුවට ගහගෙන මගේ චන්ඩිකම පෙන්නලා කෙලින්ම පනිනවා වැඳිලිගේ ඔඩොක්කුවට මේම් දෙන්න. බලන්නකෝ අර ඉරු කරා කපන මිනිස්සු දකින්න ඇති. එයා මාගාවට පැනපු ඇති. ජන්ජ <laughs> අන්න ඒක තමයි අර පොර කාපු වඳුර කෙරුවේ. <laughs> ඒක අනික් වඳුර දැක්කනම් උන් මේ දිනාපු වඳුරගේ ප්‍රජා අයිතියට තැන දීලා ඌ ඒ වඳුරු සමාජයම පිළිගන්නේ. මේ මොන සමයමක් කියනවද මන් දන්නේ. දැන් අද අපි මේ හේනට ආවේයි. ඒ ප්‍රශ්නේ අහන්ට ඔයාගෙම හිතෙන්. හ්ම්. ඒ බිසෝ නේද කීවේ අද වෙදසිය ඈත කොහෙද ගමනක් ගියේ හින්දා මේ හේනට ඇවිත් මේ පැත්තේ సౌందර්ය නරබලා ටිකක් විනෝද වෙනවා කියලා කෝ ඉතින් ඒ විනෝදේ මං අහන්නේ. ඔයා මොකක් හරි එකක් හොයාගන්නවා. ඒක ගැන විස්තර කියන්න. <laughs> මං හිතන්නේ ඔයා දන්නේ නෑ විනෝද වෙන්න. ඔයා දන්නේ වටපිටාවේ තියෙන දේවල් වල පවතින විපර්යාස ගැන කියන්න විතරයි. දැන් අර වඳුර දෙන්න පොර කාලා පැරදිච්ච එක අමතක කරලා දිනාපු වඳුර ගැන බන කිව්වා. <laughs> දැන් මේ පරිච්ඡේදය ඉවරයි. <laughs> නෑ බිසෝ. දැනුයි මේ පරිච්ඡේදය පටන් ගන්නෙ. ඈ අන්න බලන්න. ඒ දිනාපු වඳුර එක්ක අනිත් වැඳුරු සේරම යාළු වෙන හැටි. අර අර බලන්නකෝ. අර වඳුරොත් එනවා අර. අර උන් එකිනෙකා ඉඹිනවා. දැක්කද? හැබැයි අර වල්ගම් මිරිස් පළදාව තියෙන තැන දාලා යන්නේ නැහැ. ආනේ උමයි. ඇයි යන්නේ නොයන්නේ? උන් නොයන්නේ ඒ කටදන වල්ගම් මිරිසින්දම නෙවෙයි. එහෙම. වෙන මොනම දෙයක් හරි උන්ගේ රුචිය දනවනවා නම් ඒ දේ අයිති කරගෙන ඒ වටායින්ටයි උන් බලන් ඉන්නේ. මේ ඔයා ඌවගෙන පරිශන කෙරුවද? නැතුව මගේ උපාධිනි බන්ධණයට සාධක කරුණු ඔප්පු කරන්නට මම මේ වනසතුන්ගේ හැසිරීම හොයලා බැලුවා. ආ ඒක තමයි මේ. වනසතුන් අතුරෙන් chimpanzeeයා ගාත්ම මිනිස්සෙක් වාගේ තරමක් දුරට මොලේ පාවිච්චි කරනවා. හ්ම්. යන්නන්න අර තවත් රැයක් ඇවිත් පුරකනවා. අර බලන්නකෝ. උන්ගේ වල්ගම් මිනිස් කාලා කට දෙවිලා ඇතුළත පොරකන්නේ. ඒ කට දන්නේ අනිත් වඳුරන් හින්දා කියලා උන් හිතනවා ඇතිනේ. මේ අපේ ගැමියන්ගේ ප්‍රස්තාපිරුලක් තියෙනවා. ඒක අහලා තියෙනවද ඔය? මොකක්ද? ඔය වල්ගම් මිරිස් වලට සමහර පැතිවල මිනිස්සු කියන්නේ කුඩු මිරිස් කියලායි. ආ හරි හරි. ඉතින් මිනිස්සු කීප දෙනෙක් පොඩි පහේ වැරද්දකට සම්ඩු වෙලා පොරාලනකොට හරි හරි මට මතකයි වෙදසිය දවසක් දා කීවේ මිනිසුත් හරියට මේ කුඩු මිරිස් මේ වල් ගම් මිරිස් කාපු රීලා වූ වඳුරු වගේ පොර කනවා කියලා. ඇයි යන්නේ ඒවට වල් ගම් මිරිස් නොකිය කුඩු ගම් මිරිස් කියන්නේ? ඇයි කියන්ට මම නම් දන්නේ නැහැ. නමුත් මේ පැලැස්සේ උදවිය ඒ කටදන තොල් දිව පුපුරු ගහන වල් මිරිස් වලට කුඩු මිරිස් කියනවා. වෙදසිය දවසක් කීවේ ඒ කුඩු මිරිස් කන රිලව් හරි වඳුර හරි හිතනවලු ඒ දැවිල්ල හැදුවේ රැළේ ඉන්න අනික් යෝන් කියලා. ඒ හින්දාලු උඹ පොරකන්නේ. <laughs> මාත් ඔය කතාව අහලා ආන්න අර වඳුරු පිරලා ඉන්න වල්ගම් මිරිස් ගොල්ලට රිංගලා මුළු දවසක්ම බලන් හිටියා. උන් එනකන්. අපරාදේ. ඉතින් උන් ආවේ නැත්තේ දා. එදා අන්න අර ලකේ ගලේ හෙවණැල්ල අඩුවේගෙන යනකොට ඇලි වඳුරෙක් වටපිට හෝදසි කරගෙන ආවා. ඒ තමයි රැළේ නායකයා. මේ පැලැස්සි උදවිය කියන්නේ ඇලි වඳුරා කියලා නෙවෙයි. හැලි වඳුරා කියලා. බිසෝ දන්නවද ඇලි හරි හැලි හරි වඳුරගෙයි අනිත් වඳුරන්ගේ වෙනස? ඌට හැලියක් වගේ බඩක් නෑ නෑ නෑ. මං හිතන හැටියට ඒ වචනය ඇලි වචනේ නිරුක්තිය එල වෙන්නත් පුළුවන්. බලන්ටේ නායක වඳුරගේ හිස පිට අනික් උන්ට වඩා වෙනස්. මොකක්ද ඒ වෙනස? සුදු පාටයිනේ. ඒ කියන්නේ ඌ වයසයි. එහෙමද? අනුන් කුඩු පිළිස් කරනවා අර මේ මේ ඔහොම බලන් ඉන්න ටිකක් මොකද්ද වෙන්නේ කියලා අයියෝ අන්න අනුන් පොර කනවා ඕක තමයි වෙදසිය කිව්වේ කුඩු පිළිස් කාපු රිලව් වඳුර වගේ පොර කනවා කියලා මේ උන් හිතනවාද ඒ කට දැවිලා හැදුවේ රැළේ ඉන්න අලික්කෝ කියලා නේද ඒක තමයි පොර කනවා ඇත්තේ මේ වඳුරු විතරක් නෙවෙයි ඒ වගේ වැරදි නිගමන වලට ඇවිත් කරුණු හොයා බලන්න නැතුව කාට හරි දොස් කියන්නේ බිසෝ අපේ තංගුවක් මිනිස්සුත් විපදක් කරදරයක් අඩුපාඩුවක් අහේනියක් සිද්ධ වුණාම බනිනවා. දුක. තාත්තට නැවෙන්න විපදිකාවෙන්ට. හරි හරි. පිටගෙන ඉඳපා. හරි හරි. පිටන්න මේ බෝලේ පන්දරයකට. ආ. මේ මට නෙවෙයි වෙඩි තිබ්බේ. අර කුඩු මිරිස් කකා හිටිය වඳුරන්ට. අන්න එක වඳුරෙක් ගහින් බිමට දොයි. අනේ අයියෝ අනේ අර බලන්න ඌ අතපය හොලවල හොලවල නැවතුණා ඒක නේ අනේ අපි යන්නේ නාමේ මේව බලන්න නෙවෙයිනේ අපි හේනට ආවේ ඉතින් හරි හරි මම මේ බෝවිතිය අතුහක් කරගෙන නැගිටින කලින් ඉන්න බිසෝ ඔය ඔන්න ඔන්න පාත්තෑයක් ඔය ඉස කැසරෙන්න ඔය අම්මෝ හරි හරි හරි. මේ පත්තෑයකට බෑ මාව ඉවර කරන්න. නමුත් කවුරු හරි අර වඳුරා බිම දැම්ම අසත්පුරුෂ මිනිහට පුළුවන්. එක තත්පරයකින් මේ නාමෙලත් අන්න අර වඳුරා වගේ සදාටම නිශ්චල කරන්න. මන් තෝන නම් ඇයි මාව මරලා දාලා ඔයාව ඉතුරු නොකරන්නේ? මට දැන් ඉන්නවට වඩා හොඳයි මැරෙන එක. නෑ නෑ බිසෝ. ඔයා මගේ ආයුෂත් අරගෙන চিරාත් කාලයක් ජීවත් වෙන්න බිසෝ. මට වගේ නපුරු හතුරෙක් ඔයාට නෑ. මගේ හතුරා එදා එක පොළු පහරෙන් මගේ ඔළුව දෙබා කෙරුවා නම් මමයි කියලා කෙනෙක් අද මේ ලෝකේ නෑ. මම තාමත් ජීවිතුන් අතර ඉන්න හිඳයි හතුරු මාව ලුහු බඳින්නේ බිසෝ. අනියර බලන්න. අර ඒ මරාගත්තු ලොකු අnder දිහාට තුවක්කු කරේ යනවා. ආ ඕමයි. අන්න අන්නේ මිනිහායි මරාපු වඳුර වල්කින් ඇදගෙන පහළට යනවා. අයියෝ. චිප්පිතර. අපි හංගෙදර නාමේ අපි යන්. බිසෝ. අපි ආවේ මේ නිමාඩු දවසේ වෙදසියාගේ හේනේ පැලට ඇවිත් වටපිටාවේ ලස්සන රස විඳලා දවස ගත කරලා ආපහු යන්ටයි. නමුත් අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති කියවා වගේ අපි හිතන බලාපොරොත්තු වෙන දේ නෙවෙයි අපිට භුක්ති විඳින්න ලැබෙන්නේ. නොසිතු දේ හරිද? හානේ අර බලන්න ගෝපාර දිගේ මේ පැත්තට එන්නේ කවුද කියලා. ඔව් කොහෙද? අර අර අර අර පැත්තේ. ආ ඊ අපි ඉස්කෝලේ නැන්ද? මේ මං හිතන්නේ බිසෝ හොයාගෙන ඔය එන්නේ. අර පේනවද? වටපිටාව සෝදිසි කර කර එන ඇටි. නැන්දට ඇහෙන්න ඇති ඒ වෙඩි සත්‍ය. හ්ම්. මේ අපි මේ කිසි දෙයක් ගැන නොකිය ඉඳිමු. අපි දන්නේ නැහැ කියමු. ඉස්කෝලේ නැන්ද? ඉස්කෝලේ නැන්ද? <laughs> ඇයි මේ හේන මැදින් යන්නේ? අනේ, කටි ඇඟිල්ලේ වතුර වෙලා මම මේ හේන පැත්තට ආවේ. බිසෝ, කොනාමෙන්? මේ මේ බෝවිතිය පඳුරාසේ ඉඳගෙන කල්පනා කරනවා. නැගිටින්න, නැගිටින්න නාමේ ලොකෙනි. <sighs> බිසෝ කියන කියන හැම දෙයක්ම මං කෙරුවා. මුලින්ම මට පහත් වෙන්න කිව්වා. බිම දිගා වෙන්න කිව්වා. නැගිටින්න එපා කිව්වා. දැන් මොනවද කිව්වේ? නැගිටින්න. ආ හොඳයි හොඳයි. මං ඒකත් පිළිපදින්නම්කෝ. නැගිටින්න ඉතින්. නැගිටලා. මේ අපේ ඉස්කෝලේ නැන්ද එනවා අපෝ හොයාගෙන. අර අර එනවා. ආ හරි හරි හරි. මං ඒකත් පිළිපැදලා නැගිටිනවා. ඔන්න හරි. කෝ නැන්ද? කෑ ගහන්න එපා කතා කරන්න එපා. හරි හරි ඒ දෙකත් මං පිළිපදිනවා. <laughs> කතා කරන්න එපා නැගිටින්න එපා. <laughs> කෑ ගන්න. කෑ ගහන්න එපා. හරි හරි හරි ඔක්කොම පිළිබදින්නම්කො. මම දැන් පඹේක් වගේ නිසොල් මං. <laughs> හරිද? නිසෝ. ඈ මොකෝ දෙන්නත් එක්කලා බයිබල් තුනද? නෑ නන්දේ. මෙයා මේ මං කියන හැම දෙයක්ම වැරදි විදිහට තේරුම් අරගෙන මාව තලනවා. <laughs> තලන්ට? තලන දෙයක් එපා තලන්ට නේද නැන්දේ? හ්ම්. ඔය කතන්දර අමතක කරලා අපි යමු වෙදසියාගේ ගෙදරට. මේ මේ හේන වටපිටාව හොඳයිනේ. ඕනම හතුරකට රිංගලා ඉන්න. රිංගලා ඉඳගෙන කුරුමානම් අල්ලන්න. මාත් හිතුවේ ඒකයි නැන්දේ. අර පරණ වෙදිකාරයා ආපහු මේ පැලැස්සට රිංගලා අහිංසක සත්තුන්ට ගිනි බිඳිනවා කියලායි මං හිතුවේ. හ්ම්. නවතර කුඩු මිරිස් කාලා ඒ වේ රසට පොර කාපු ඇලි වඳුරට කොකා ගැස්සේ පරණ වෙදිකාරයා නන් නෙවෙයි. ආ ඒ වඳුර වල්ගෙන් ඇදගෙන මිනිහා පල්ලම් බයිනවර පේනවද? කො ගෙදර යන්න නාමෙල්. තාමත් ඒ තුවක්කු කාර්යය දිහා බලාගෙන මෙතන ඉන්නේ කෙච්චර හොඳ නෑ නේද නැන්ද? ඕ බිසෝ. නාමෙල් හොඳ නෑ තමයි ඒක. ඒ වුණාට මම මේ කල්පනා කරේ ඇයි මිනිහා එච්චර ලොකු වඳුරෙක් මැරුවේ කියලා. හ්ම්. මොකටද? මේ නැගිටලා උත්තර දෙන ගමන් අපි ගෙදර යමු. <laughs> නේද නැන්දේ? හ්ම් නැන්දේ. මෙයා මේ මට කිය කිය හිටියේ ඒ වල්ගම් මිරිස් කන රිලවුන්ගේ වඳුරන්ගේ කටදරකොට ඒ දැවිල්ල හැදුවේ රැළේ ඉන්න අනික් වඳුරු හරි රිලව් හරි කියලා හිතාගෙන නෙමෙයි උන් කොරකන්නේ. ඒ උනාට ඉතින් නාමෙන් මේ මේ පැලැස්ස ගැමියන්ගේ හොඳ උදාහරණයක් නේද ඒ කතන්දරේ. ඔව් නන්දේ. පැලැස්සේ කොල්ලෝ කෙල්ලෝ සඳු වෙලා ගහ ගන්නකොට හපා කනකොට වයසක උදවිය කෑ ගහනවා බොලව් තොපි කුඩු මිරිස් කාපු රිලව්ද වඳුරොද කියලා. එතකොට ඒ කියන්නේ මේ ඒ සත්තු වල්ගම් මිරිස් කාලා කටදන හින්දා නෙමෙයිද පොරකන්නේ? කොහෙත්ම නෑ නැන්දේ. මගේ පරිේශන අනුව මගේ ප්‍රස්තුතිය ඒ රිලව් වඳුරු වල්ගම් මිරිස් වලට ආසයි. උන් ඒව කාලා පුරුදු වෙලා දැන් උන්ට ඒව නැතුවම බෑ. ඉතින් ඒ හින්දා ඒව අයිති කරගෙන අනික් සත්තුන් හපා ගාලා පැනලා අයිතිය රැකගන්න බලනවා. ඒකයි මගේ නිගමනය. ආන්න බලන්න. මේ යකාට ගියදෙන් ওই නිගමනේ. දැන්වත් පලම් බහිනවද නැද්ද? අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක. නාමේ. දැන් මට මෙතන හිටියා. ඉක්මන් කරලා යන්න ගෙදර. බිසොත් කෑ ගහනවා. මං කියන්න. නැත්තම් අපි යමු ඉස්කෝලේ ලොකු මහත්තයලා ගෙදරට. අන්න හොඳයි. ලොකු සාකුව බේරගන්න. හ්ම්. යන් එහෙනම්. වහලා නේද? ගේට්ටුවත් වහලා. වෙත ගෙදර දොර ජනෙල් වහලා. ආ ආ ආන්නර නගුටු බල්ල ඇරෙන්ට මේ ගෙදර මිනිස්සු නැහැ. ඒ කියන්නේ ඔය මනාල මහත්තයා පෙළවහට ගන්ට බලාගෙන ඉන්න මනමාලි නෑ. මම මේ දිගමඩුල්ල ඉඳලා හැටක්ම ගණනාවක් ආවේ අඩු වශයෙන් මනාලිව දැකලා යන්න හිතාගෙනයි මුදලාලි. හ්ම් මට මතකයි. මේක කලිනුත් සැරයත් එකක් ආවා කෙල්ල දැකලා ටිකක් කතා බහ කරලා යන්න නේද? මුදලාලිට කියන්න මට මේක දැන් තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක්. මනමාලිගේ අප්පච්චි ඒ කියන්නේ මේ මුවන් පැලසේ ආරච්චිල මගේ අම්මටයි අප්පච්චිටයි පොරොන්දු වුණා බිසෝ කියන ගෑනු ළමයා මට පෙළවාසියට ගන්නට සේරම හරි කියලා. වෙන එකක් කියා ඒ මාම දිගමඩුල්ල ඉඩකඩන් හිටන් ගත්තා. ඒ සේරම මන් දන්නවා මාත්තයෝ. නමුත් කෝ මනමාලි ඈ මේ කාර්යයට මනමාලියක් නැති මගුල් පරස්තාවක් වගේ නේද ඒත් ඉතින් කෝ මනමාලි ඈ මේ මුදලාලි මහත්තයාගේ නෑයෙක් කීවා නේද ආරච්චි මහත්තයා මස් විනා. ඒ වුණාට ඒ මස් විනාට බෑ දෝනියන්දව මට්ටු කරගන්න. මං හිතන්නේ හික්මවා ගන්න බෑ. මට පුළුවන් මේක. මා ටිකක් ඉගෙන ගත්තා සයිකොලොජි. <laughs> ඒ බයිසිකොලොජි වලින් බැරි වෙයි විසෝව හික්මවා ගන්නට. අන්න අර එහා පැත්තේ කවුද ඉන්නව වගේ දැක්කා. මං ගිහින් බලන්නද? මම මොන જાතියෙන් හරි මේ මිනිහගේ හිත බිඳලා මිසක් නිකන් ඉන්නේ මිනිහා රඹුටන් ගහට එන මා වවුලෙක් වගේ මේකටම රින්ගන්ට හදනවා මම මීට කලිනුත් මේක අපව හලවලා ඇරියා ආයෙත් නම් මේ පලාතේ පස් පාගන්න නෙයි කිය. හ්ම් ඒත් එනවා. හයි දෙයනේ මේ සාගරේට තියෙන දීපුල දෑවැද්දට දුන්නොත් මගේ කොල්ලක් කටබලියා කියලා. ඔන්න එනවා. මේ ඇයි මඩමාලි නැද්ද ඒ පැත්තේ? මං හිතුවේ ඒ පැත්තේ කවුද ගෑනු කෙනෙක් ඉන්නව කියලායි. බැලින්නම් ඒ රෙදි වැලක එල්ලපු ගවුමක් හුලඟට වැනුණා. මාත් බොම කැමති මේ මහත්තයා වගේ කෙනෙක් විසෝව පෙළවහට ගන්නවට. අනේ අම්මා පැත්ත මම මේ කියන්නේ. නමුත් විසෝ මග අරිනවා. ඇයි එහෙම කරන්නේ මුදලාලි? මොකද්ද හේතුව? හේතුව තමයි අහේතු. ඒ කියන්නේ විසෝ වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා. ඇයි එහෙම අහන්නේ මේ? කවුරු හරි මුකුත් කිව්වද නැතිනම් මේ වාගේ ලොකු තැන්වල පරස්තාවල් කරනකොට නොයිකුත් දේ මිනිසු කියනවා. ඒක අපේ ගම්වල සිරිතක්. නමුත් මම ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ මුදලාලි. <laughs> ඒ කියන්නේ ඔහුගේ හිත කොහොම හරි බිසෝව මනමාලි කරගන්නටමද? ඈ අන්න හරි. ඒ කියන්නේ දිගමඩුල්ල ඉන්න පංගුවක් මිනිස්සු මට hinaවෙන්ට බලා ඉන්නවා මේ මගුල කැඩුනොත්. වස ලැජ්ජයි එහෙම දෙයක් වුණොත්. ආ අන්න දොර ඇරියා. අන්න කවුද වැඩකාරයෙක් ඉන්නව ස්ටෝප්පුවේ. මේ කරුණාකරලා මේ ගේට්ටු වරිනවද? යන්ට ගේට්ටුවෙන් ඇතුළටම. මේ බෙහෙත් ගන්න නම් ආවේ අද වෙදරාළාමි නෑ. බිසෝ. හා? බිසෝ දන්නවද මේ මිනිහා කවුද කියලා? කවුද? ලෙඩෙක්ද? එහෙම නැත්නම් බෙහෙත් ගන්න ආපෝ. මේ කොක්කෝ මට පේන්නේ නෑනේ. අර අර. නැන්දට පේනවද? බලන්න. බලන්න. ආ. මේ බිසු ආ බොකුටු කොණ්ඩේ තියෙන ඉලන්දාරි පහේ මිනිහෙක් වගේ. ආ. නාමෙල්. ඈ? අහලා බලන්න ඇයි ආවේ කියලා. ආ හරි හරි. මේ ඔය ආවේ බෙහෙත් ගන්නටමද නැත්නම් මේ ඔව් ඔව් කියනවා ඔව් කියනවා. එතකොට ගේට්ටු වරේ මොකද්ද කීවේ මුදලාලි? බෙදරාලාමි මුණ ගැහෙන්ටයි කියනවා ආවේ. බොරු කියන එක හරි නෑ නේද මුදලාලි? මං ඇත්තම කියන්නම්. ඇත්ත කියන්ට ගියොත් අරින්නේ නෑ මේ යකඩ ගේට්ටුව. එම කවුද කතා කරපු පිනිහා? නිකන් වඩු බාස් කෙනෙක් වගේ පැන්සලක් කනේ ගහගත්තු උස මිනිහේ පැන්සලක් අනේ ගහගෙන ඉන්නව නම් වඩු බාස් වෙන්න ඕන. මේක හොඳ වෙලාව ගේට්ටුව අරගන්න. ගහනවා ගේට්ටුවට. මේ බාසුන් නැහැ. අනේ මේ ගේට්ටුව අරින්නකෝ. නෑ නෑ ගේට්ටුව අරින්නේ නෑ. ඔය කවුද කියනකල් ගේට්ටුව අරින්නේ නෑ. ඔයි බා. මේ බලනවා. මං එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. අරිනව ගේට්ටුව. ආ ඔය ලොක්කෙක්ද? ඒ උනාට ගේට්ටුව අරින්නේ නෑ. "ඕයි බාස් මේ ආරච්චි මහත්තයගේ දුව බඳින්න ඉන්න මනමාලයා මම. දැන්වත් අරිනවද නැද්ද මේ ගේට්ටුව? අරපන් කිව්වේ." "චංචාලයයි. හරිම ප්‍රශ්නයක් නේ බිසෝ මේක. අර අර පිටිපස්සේ තියෙන කාර් එකේ මන්ද මොකද කරන්නේ නැද්ද? කියන්නකෝ." මම මොකද කරන්නේ? අනේ පිසු මේ නාමෙල් මේ අහන්තක ළමයිනේ. මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් දැන් ওই දෙන්නට විතරයි. ඉහිඳ කල්පනා කරලා සුදුසු දෙයක් කරන්න. මේ ඒ මිනිහා යන්නේ නැහැ. ගේට්ටු මෙල්ලෙන් ආමිසක්. මොකද කියන්නේ පිසු? මම දන්නේ මොනව කරන්නද කියලා. මොනව හරි කරන්න කල්පනා කරලා. මේ කොහොම හරි බලනවා ගේට්ටු අරගෙන ඇතුළට යන්න. මං දැන් යන්න ඕන මට වැඩ තියෙනවා. ඇයි මුදලානේ? කවුද මේ මිනිහා? බිසෝගේ නෑයෙක්ද? මම මේ ටෑග්ගකුත් ගෙනාව බිසෝට දීලා යන්න. ඒත් අර කාලකන්ණිය ගේට්ටුවත් එහෙමනම් මුළු දවසම මෙතන ඉඳලා හරි ගේට්ටුව අරගෙන යනවා ඇතුළට ටෑග්ග දෙන්න. <laughs> මං යනවා යන්න. එපා එපා මුදලාලි. මම මගේ කාර් එකේ කඩේ ගාව දාලා නේ මුදලාලිගේ කාර් එකේ ආවේ. මට බෑ මෙතන තපින්න. අන්න මිනිහා. මගේ අම්මා. අන්න දැක්කද මේ මිනිහා මගේ මූණට ගැහුවා වගේ දොර වහපු හැටි. මං අහන්නේ කවුද යකා? ඒ යකා <laughs> කවුද කියලා බං කියන්නම්. අපි යන් එහෙනම් ආපහු. මේ මනමාලිව බලන්ට ඇවිත් මට ආවේ බාද පිට බාද. සීරමත් හරි. අර වඩු බාස්ගේ ආඩම්බරය දැක්කද? දැන් නම් මේ මනමාලි එපා වෙලා ඇති නේද? හ්ම්? දැන් මං කියන්නේ ඒ මනමාලි හිතෙන් අහක් කරගෙන අපි වෙන හොඳ ලස්සන කෙල්ලෙක් හොයාගනිමු. හ්ම්? මං උදව් වෙනවා. බෑ බෑ. ඒක මට දැන් කරන්න බෑ මුදලාලි. දිගා මඩුලේ මිනිස්සු මට hina වෙයි ආරච්චිගේ දුව බැඳ ගන්නට මට බැරි වුණොත්. අනික බලන්ටකෝ තියෙන ඉඩකඩංගුඩ. ෂු. මට මට වෙන රස්සාවක් මොකටද ආරච්චි මාමන්ඩිගේ දුව බැඳ ගන්න පුළුවන් වුණොත්. මුදලාලිත් මට අත දෙන්නකෝ. සෑත මං දෙන්නම් අතක් ආයෙත් මේ පැත්ත පලාතට හැරිලා බලන්නේ නැතු වෙන්න. Thank <laughs> you. අද මුවන් පැලස්සේ රංගපෑම් සේනානි වික්‍රමසිංහ, සුජීව මානගේ, කමල් දේශප්‍රිය, රත්නා ලාල්නී ජයකුඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස්ස. නිෂ්පාදනය නන්දා ජයමාන්න.